සති දෙකකට වගේ කලින් මේ විනිමය අටපාඩයේ වෙනස් වීම මතින් සෑහෙන ප්‍රමාණයක් රට වැඩි වුණා. ඒකත් එක්කම දැන් රජය විසින් වේග 19.3 ඇලිරක් 16 ගැසට් පත්‍රයක් නිකුත් කරුවා මේ සැප්තැම්බර් 22 මේ රේගු බදු වටිනාකම් ගැනීම පිළිබඳ. ඒකට අනුව අද අලුත් පළවෙනිම රේගු බදු ලිස්ට් එක පළවෙනිම කියන ජපන් වාහන සම්බන්ධ ලිස්ට් එක අද නිකුත් කරුවා. ඒ අනුව සාමාන්‍ය අපි පාවිච්චි කරන රට හැටියට ගත්තොත් Toyota Aqua රටයක් ලක්ෂ 770 කිනුත් Toyota Axio රටයක් 7 ලක්ෂ 7 කිනුත් ඔයට හයිස් පෙට්‍රල් වෑන් රථයක් 13.65 කිනුත් ඔයට හයිස් ඩීසල් රථයක් ලක්ෂ 17 කිනුත් වැඩි වෙලා තියෙනවා. මේ වැඩි වීම ඇත්තටම මේ බලාපොරොත්තු ආනයන සීමා කරන්න ඒක අනිවාර්යද වෙයි. මොකද ඉදිරියේදී 190 පමණ මේ මිලමට මිලදී ගැනීම හැකියාව හරිම අඩුයි.